තව ප්‍රශ්න තියනවද? හොඳයි එහෙමනම් කාල වේලාවත් නිම වීගෙන යන නිසා අපි එහෙනම් ධර්ම සාකච්ඡාව නිමා කරමු. අද දවසෙත් අපි කතා කළේ ප්‍රඥාවේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ කොටස පිළිබඳව අපට චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය කියන කාරණා දෙකෙහි අනන් ලක්ෂණ අපි අද කතා කළේ. ඉතිරි කාරණා අපි ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේත් සම්බන්ධ වුණ හැමදෙනාම ඊටාම වටිනා දහම් පැන ප්‍රායෝගික කරුණු මතු කරමින් තමන්ගේ ධර්මඥානය දියුණු කරගනිමින් අන් බොහෝ දෙනාට ධර්මඥානය දියුණු කරගන්නට අවස්ථාවක් සලස්වලා දුන්නා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් අපි හැමදෙනාම ජනිත කරගත්තා වූ සියලුම කුසල් ඔබ අප සියලු දෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සියලු දෙනාගේ දුක නිවීමට අපගේ ප්‍රඥාව දියුණු කිරීමට දෙකක පමණ කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු.